Uh, ඊළඟට හංසනේ මහත්මිය uh, ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. පිරුවන් uh, සර්ණයි ස්වාමීන් වහන්සේ. පොඩි කාරණා දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස මේ අර අර ડોක්ටර් මතු කරපු සිද්ධිය උදාහරණයක් විදිහට මම ගත්තොත් දැන් හිතන්නකෝ ස්වාමීන් වහන්ස අපි හිතමු අපේ දෙමව්පියෝ කියලා කවුරු හරි අම්මා හෝ තාත්තා ප්‍රබල ලෙස වේදනාවෙන් විඳවමින් ඒ විදිහට දැන් ජීවිත අවසානයට ලං වෙලා එහෙම සිටින අවස්ථාවකදී මේ දැන් මගේම යෙහෙඩියක් මේ අත්දැකීමක් කිව්වා ඔහුගේ පියා ඒ විදිහට අවසානයට ලං වෙලා තැනදීදී ડોක්ටර්ස්ලා විසින්ම යෝජනා කරලා මෙහෙම හරි මේ මේක බලන් ඉන්න නැතුව මේ විදිහට සුවදායක විදිහට මෙයාට ගොඩක් විඳවන්න වෙන්නේ නැතුව මෙහෙම කියලා ඒ විදිහේ ඩිස්කෂන් එකකට බාරකාරයොත් එක්කම පැමිණිලා මං හිතන්නේ මේ වගේ ක්‍රියාදාමයක් ඇති මං ගොඩක් ඒ ගැන දන්නේ නැහැ ඒ විදිහට කොහොම හරි ඖෂධ ලබා දීලා ඒ විදිහේ ඩිසිෂන් එකකට ඒගොල්ලෝ ගිහින් තිබුණා ස්වාමින් වහන්සේ එතකොට මට පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි අපි හිතමු අපේ බොහොම ළඟ අම්මා හෝ තාත්තා හෝ එවැනි දෙයකට පත් වුවහොත් අපි ඒ මේ යෝජනා කරන ඒ අවස්ථාවේදී ඒ බලාගෙන ඉන්න බැරි කමට අධික වේදනාවෙන් විඳවමින් සිටිනවා නම් ස්වාමින් වහන්සේ අපි ඒකට එකඟ වීමෙන් වක්‍රාකාර ලෙස ආනන්තරීය පාප කර්මයක් පැත්තකට අතවනා ගැනීමක් වගේ සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ එතනදී? ඔව් දැන් අපේ තීරණය මත නම් ඒක සිද්ධ කරන්න ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. ඒ බඳු තැන්වලදී ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන. එතනදී අපිට දැන් පැහැදිලිව අපි හිතමු දැන් එහෙම එන්නතක් විදින්න වගේ උත්සාහ කරනවා නම් අපි එතනදී පැහැදිලිව අපිට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒක කරන්න එපා කියලා. මම ඒකට අනුමැතිය දෙන්නේ නැහැ. එච්චරයි. එතකොට මේ දැන් අපි හිතමු මෙහෙම දැන් ඔය මැෂින් එකකට සම්බන්ධ කරලා තියෙද්දී මැෂින් එක ගලවන්න උත්සාහ කරන දැන් වෛද්‍යවරයා කියනවා දැන් මේ තවදුරටත් මේ මැෂින් එක තියලා වැඩක් නැහැ කියලා. එතකොට අපිට තේරෙන්නේ ඒක ඇත්තටම තියෙන්න ඕනද නැද්ද කියලා. ඒ බඳු තැන්වලදී අපිට ගලවන්න කියන්නත් බෑ ගලවන්න එපා කියන්නත් බෑ. ඒ වගේ තැනකදී අපි වෛද්‍යවරයා විසින් සුදුසු තීරණයක් ගන්න කියලා සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට බාර දෙන එක ඒ වගේ තැන්වලදී කරන්න පුළුවන් මව්පියන් සම්බන්ධ ප්‍රශ්නයකදී. ඉතින් අර එන්නතක් විදින්න වගේ උත්සාහ කරනවා නම් ඒ බඳු තැන්වලදී ඉතින් ඒකෙන් අපි දන්නවා හොඳටම යා කොච්චර විදෙව්ව වුණත් මේකෙන්නේ ඝාත මරණයටපත් වෙන්නේ. ඉතින් ඒ බඳු තැන්වලදී දරුවෙක් හැටියට ඒකට එකඟ නොවි සිටිය යුතුයි. එහෙම එකඟ වුණොත් ඉතින් ඒ ඒ කර්මයට තමනු සම්බන්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස කොතරම් වේදනාකාරී වුණත් විඳිනුනත් ඉතා පහසු වුණත් ඕ බලාගෙන ඉන්න අම්මද තාත්තද කතන්දරයක් නෑ. ඉතින් දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු තැළුවාම ඉතින් ඇටකටු කුඩු වුණා නැගිට ගන්න බැරි මට්ටමට ඉතින් උන්වහන්සේ ඉර්ධිය පාවිච්චි කරගෙන බුදුහාර ළඟටත් වැඩම කළේ. ඉතින් එහෙම උනේ රහතන් වහන්සේ නමකට කියලා ඉතින් අපිට කරන්න දෙයක් නෑ නේක. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක ඒ සම්බන්ධව නිහඬ වෙලා හිටියේ. ඉතින් ඒ උන්වහන්සේගේ කර්ම ශක්තිය නිසානේ. එහෙමයි ස්වාමීන් වහන්ස.